මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදී අෂ්ටංග ශීලයේ සමාදන් වේ නමස්කාරයෙන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඥාති බුද්ධං සරණං ගච්ඡාමි ඥාති ධම්මං සරණං ගච්ඡාමි ඥාති ධම්මං සරණං නිත්‍යංපි සංඝං සරණං ගච්ඡාමි නිත්‍යංපි සංඝං සරණං ගච්ඡාමි සත්‍යංපි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යංපි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංපි සංඝං සරණං ගච්ඡාමි සත්‍යංපි සංඝං සරණගමනං සම්පන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි शरणेन साध्यं आजीवाठ्यमृतसीनं धर्मं साधिकां सुरक्षितं कृत्वा प्रमादेन सम्पादितमं समन्ता चक्रवाणीषु वता गच्छन्ति देवता निराजस्य शृणन्तु सङ्गमुखदम् ධම්මස්සවන කාලෝ වනං භදන්තා ධම්මස්සවන කාලෝ වනං භදන්තා ධම්මස්සවන කාලෝ වනං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සුමුත්තිකෝ සුමුත්තිකෝ සාධු සුමුත්තිකෝ මිති කුජ්ජකේහි අසිතා සුමයා නංගලා සුමයා කුද්දක කුද්දලා සුමයා යදිති ඉදමේව ඉදමේව අත්වා තවාපි අලමේව අලමේව ඡාය සුමංගල ඡාය සුමංගල අපමත්තෝ විහෙර සුමංගල සදවත් වෙන තුනේ ජීවිත පැවැත්ම තුළ ඇති දුක් ස්වභාවය නුවණින් මෙනෙහි කිරීම කෙනෙකු නිවනට යොමු කරවන පළමුවෙනි පියවරයි දුක සැපක් හැටියට මවාපාන මෝහාන්ධකාරය නිසා සත්වයා නැවත නැවතත් සංසාරයේ ඉපදීමින් මැරමින් යන බව බුදුරජාණන් වහන්සේ අපට පහදා වදාලා ඒ නිසා නෙක්ඛම්ම සංකල්පය මතු කර ගැනීමටත් ඒ වගේම ඒක තහවුරු කර ගැනීමටත් ජීවිත පැවැත්ම තුල ඇති දුක් ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. සිවුරු ඇරලා ගිහි වෙන්න පුදානන් වුණ භික්ෂුන් වහන්සේ නම එවැනි මෙනෙහි කිරීමක් තුලින් වීරය වඩලා අන්තිමට රහත් වුණ හැටි මේ මාතුකා කළ ගාථාවට අදාළ නිදාන කතාවෙන් හැලිවෙනවා. සවැත් නුවර සමීපෙහි එක්තරා ගමක දිලිඳු පවුලක උපන් දරුවෙකුට සුමංගල කියලා එමව්පියෝ නම දුන්නා. මේ සුමංගල තරුණ වයසටපත් වුණාට පස්සේ මව්පියන් වගේම නඟුල් දෑක ඇති උදළු සහිත ඒ ගොවි පිළිකර එහෙම නැත්නම් ගොවි උපකරණ ඇතිව ජීවිකා දුකසේගේ ජීවිකාව ගෙන ගියා. ඉත් අවස්ථාවක පසේනදී කොසල් රජුගේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට මහා දානයක් පවත්වන අවස්ථාවේදී ඒ දානෝපකරණ අරගෙන ආපු මිනිසෙන් එක්ක මේ සුමංගලත් කිරිහට්ටියක් අරගෙන එතනට ගිහිල්ලා දුටුව සංඝයා වහන්සේලාට කරන සක්කාර සම්මාන එකලා කල්පනා කළා මේ සංඝයා වහන්සේලා මේ වික්ෂුන් වහන්සේලා හොඳ වස්ත්‍ර ඇඳගෙන හොඳ ආහාර පාන ලැබමින් සුව පහසු ඇති සේනාසනවල වැඩ ඉන්නවා. මමත් පැවිදි වෙන්න ඕන කියලා කල්පනා කරලා එක්තරා තෙරුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා පැවිදි වෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. උන්වහන්සේ කරුණාවෙන් මේ සුමංගල පැවිදි කරලා භාවනා කරන්න කමටහනක් දීලා කැලේට යවුවා. නමුත් මේ සුමංගල හාමුදුරුවන්ට මේ කැලේ හුදකලා ජීවිතය ටික කලකින් එපා වෙලා කල්පනා කරලා මම ගිහි වෙන්න ඕන කියලා. මෙහෙම කල්පනා කරලා තමන්ගේ නෑයන්ගේ ගමට යන අතරේ අතරමඟ දකින්න ලැබුණා ගිනියා ඌවේ කැස කවාගෙන දාඩිය මුගුරු දාගෙන කිරිටි වස්ත්‍ර ඇඳගෙන සීසාන මිනිස්සේ ගොවියන් දැකලා ලොකු සංවේගයක් ඇති කරගත්තා මේ ජීවිතාව සඳහා ජීවත් වීමේ නිසා මේ සත්වයන් කොයිතරම් දුකකටපත් වෙනවද කියලා. ඒ සංවේගය තුලින්ම සුමංගල හාමුදුරුවන්ට අර කලින් වඩාපු කමටහන හොඳට පැහැදිලිව වැටහෙන්න පටන් ගත්තා. ළඟම තිබුණු ගහකයට ගිහිල්ලා ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. එතන ඊළඟ සඳහන් වෙනවා මාර්ගඵල පිළිවෙලින් අටත් ඵලය ලබා ගත්තා කියලා. හිම රාත් වුණාට පස්සේ ඒ තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රවෘත්තිය කෙටියෙන් සඳහන් වෙන ආකාරයට එක්තරා ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒ ප්‍රීති වාක්‍ය තමයි අපි අර ගාථා වගේ ගාථා දෙකක් ඇත්ත වශයෙන් වැඩි තාලය නැතත් වටිනා අදහසක් එතන කියවෙනවා. මොකද්ද මේ සුමංගල හාමුදුරුව ප්‍රකාශ කරන්නේ? සුමුත්තිකෝ සුමුත්තිකෝ සාදු සුමුත්තිකෝ මේ තිහි කුච්චකේහි. මම හොඳටම මිදුණා. හොඳින්ම මිදුණා. හොඳින්ම මිදුණා. කුදු තුනකින් මම හොඳින්ම මිදුණා. අසිතාසු මයා, නංගලාසු මයා, කුද්දක කුද්දලාසු මයා. දෑකැටි වලින්, නඟුල් වලින්, උදළු කෙටි වලින් මේ වයින් මම හොඳින්ම මිදුණා. යදිපි ඉදමේව ඉදමේව අथवा අපි අලමේව අලමේව ඒ ගොවි උපකරණ මේ මෙතනමයි තියෙන්නේ මේ ළඟමයි. ඒ වුණත් එපාමයි එපාමයි ධාය සුමංගල ධාය සුමංගල ධාන වඩන්න සුමංගල ධාන වඩන්න සුමංගල අපමත්තු විහෙර සුමංගල අප්‍රමාදීව වාසය කරන්නේ තමන්ටම අවවාද කරගත්තු දෙකීමේ අවසාන පදේ ඉතින් අන්න එහෙන් අපිට පේනවා අර මේ ජීවිත පැවැත්ම තුල තියෙන දුක් ස්වභාවය කෙනෙක් මෙනෙහි කරලා සංවේගය ඇති කර ගන්නවා නම් ඒකම නිවනට උපකාර වෙන බව මේ පින්නතුන් කොහොත්කුත් අහලා ඇති මේ ශාසනයේ සංවේග වස්තු 8ක් කියලා සඳහන් වෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපාය භය, අතීත සංසාරයේ විඳින ලද දුක මේ ජීවිතයේ නිවන් දැක්කේ නැත්නම් අනාගත සංසාරයේ දීර්ඝ කාලයක් විඳින්න වෙන දුක අවසාන වශයෙන් අටවෙනිව දක්වන්නේ මේ ජීවිතය තුළ ආහාර සෙවීම සඳහා ගන්නා වෙහෙස රැකී ආරක්ෂා ආදී වශයෙන් ජීවිත ජීවිකා පවත්වා ගැනීම සඳහා ගන්නා වෙහෙස එයින් අපට පේන මෙන්න මේ අටවෙනි සංවේග වස්තුව උපකාර කරගෙනයි සුමංගල හාමුදුරුවෝ අර ගිහි වෙන්න හිටියේ සුමංගල හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා මේක අපට හිතන්න හොඳ කාරණයක්. ඉතින් මොකද මේ අපි මේ ජීවිත පැවැත්ම තුල තියෙන අර අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට දුක් ස්වභාවය වහගෙන මේක සැපයක් හැටියට ඒ හැඟීමක් ඇති කරගෙන තිබෙනවා ලෝකයා. උකට මේක නැවත මතු කරගන්න නම් විදර්ශනා වශයෙන් ගැඹුරින් ඒවා යථා ස්වභාවය අපි මෙනෙහි කළ යුතුව තිබෙනවා. එතකොට මේ පින්න තුන අහලා තියෙන සංස්කාර සංස්කාර කියන වචනේ ශාසනයේ බොහෝ විට යොදනවා. සකස් කිරීම කියන අදහස. සකස් කිරීම, අරැඳීම්, සෝදානම් කියන ඔය ඔය අර්ථ රාශියක් මේ සංස්කාර කියන වචනේ තිබෙනවා. විශේෂයෙන්ම අතීතයේ ඒ දඹදිව ඉන්දියාවේ නළුන් නිලියන්නේ එහෙම. ඒ රංගපෑමක් ඒත් මුලා කිරීමක් නේ ප්‍රේක්ෂකයන් මුලා කිරීමක් නේ නාට්‍යයක් කියලා කියන්නේ. එතකොට මේ මුලා කරන්න හැංගිලා ඉඳගෙන තිරය පිටිපස ඒ හැල දාන හැල වැඩ වෙස් බලා ගැනීම ඒ ඔක්කොමත් අතීතයේ සංස්කාර හැටියට දැක්වුවා. ඒකට අන්නේ වගේම මවාපෑමක් තමයි අපි මේ ජීවිත ප්‍රවෘත්තිය හැටියට ගෙනියන්නේ. රැකී ආරක්ෂා නිලතල ආදී ඔය නොයෙකුත් නම් වලින් අපි හැදින්නවා. මේ කරන්නේ මොකටද? කෙටියෙන් සඳහන් කරොත් අතීත වචනයේ බඩ විතරක ගැනීම. විතක් පමණ වූ මේ බඩ මේ ආහාර අපට ලබා ගැනීම ප්‍රධාන කාරණය. ආහාර වගේම ඊළඟට ජීවිතයේ ජීවිත ප්‍රවෘත්තිය සඳහා උපකාර වෙන්නේ මේ පින්නතුන් දන්නවා ඉතින්. ඒ සිව්පසය කියලා කියන එක ගියන්ට වස්ත්‍ර, ආහාර, බෙහෙත් හේත්, හිඳුම් හිටුම් ඔන්න ඔය කියන දේවල් හොයාගන්න සිද්ධ වෙනවා. මේක ඉබේ ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ සඳහා වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. මේ ගන්න වෙහෙස කොයි විදියද කියන එක බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම කෙනෙකුට අඳුන ගන්න පුළුවන් මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා කාමයන්ගේ ආදීනම හැටියට මේ ඊ타ත්ම ස්වාභාවිකාන්දමින් මේ ලෝකයේ තිබෙන ජීවිකාව සඳහා ගන්න මේ කරන පෙරළිය උත්සාහය දක්වනවා යම් කෙනෙක් ඒ ජීවිකාව සඳහා කරන ඒ රැකී ආරක්ෂා ගැන දැන් මෙතන කියවුණු ගොවිතැන මේ පින්නතුන් දන්නවා ගොවි ගොවිතැන සඳහා කොයිතරම් සූදානම් වීම රාශිය. අද මේ වැඩේ කරලා ඉවරයි කියලා නින්දට යන්නේ හෙට තියෙන වැඩේ ගැන හිතලා. අන්න ඒ විදිහට ඒ වැඩ රාශියක් මේවා සකස් කිරීම සකස් කළ කෙලවරක් නැති නිමාවක් නැති සූදානම් වීම අර ඇඳින් රස. ඉතින් මේ රංගපෑමයි මේ සංසාරේ දිගට කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වන ඔන්න රැකී ආරක්ෂා පිළිබඳව ගොවිතැන හෝ වේවා ගවපාණේ හෝ වේවා වෙනදාම හෝ වේවා ගණකාධිකරණය හෝ වේවා රාජ්‍ය සේවය හෝ වේවා යුද සේවය හෝ වේවා ඒ සඳහා මිනිසෙක් කොයිතරම් වෙහෙස වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ මහා දුක්ඛක්ඛන්ද සූත්‍රයේ සඳහන් කරනවා අවැසි ඒ වායින් පීඩා ලැබමින් නැසි මදුරු සර්ප ඒ වායින් පීඩා ලැබමින් දක්වන වචනයක් කුප්පිපාසාහි නියමානෝ බඩගිනි කුසගිනි වලින් පිපාසයෙන් නොමැරී මැරෙනවා නොමැරී මැරෙමින් ඒ මහා ප්‍රයත්නයක් උත්සාහයක් ගන්නවා එක එක රැකී ආරක්ෂාවට ඒ රැකී ආරක්ෂාවත් තවනුත් ආරක්ෂා වෙලා ආරක්ෂාවත් ආරක්ෂා කරගෙන ඒ මාදිවට අනිත් අයටත් ඉහලින් කැපී පෙනීම කියලා ඒ විදිහේ කාරණා රාශියක් ඔස්සේ කොයි තරම් වෙහෙසක් රැය දවල් තිස්ස කරනවා ගන්නවද කියලා. එතකොට එහෙම ගන්න වෙහෙස ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම වෙහෙස වෙලා යම් විදියකින් ඒගත් උත්සාහය නිෂ්ඵල වුණොත් එතකොට ඒ ඒකින් දැක්වෙන ප්‍රතික්‍රියා රාශිය බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා. ඒ තැනැත්තා අඬනවා, වැළපෙනවා, පපුයත් ගසා ගන්නවා, ක්ලාන්ත වෙනවා, මුලාවටපත් වෙනවා. මං ගත්තු උත්සාහය නිෂ්ඵල වුණා, එින් වැඩක් නැති වුණා කියලා දුක් වෙනවා. ඒක ඊළඟට යම් කිසි විදියකින් මේ ගත්තු උත්සාහය සඵල වුණා කියලා හිතමු. සඵල වෙලා ඒ භෝග සම්පත්තිය ලං කරගත්තා. හේලම් කරගත්තට පස්සේ භෝග සම්පatti ආරක්ෂා කර ගැනීම සඳහා ගන්න දුක් දුන්නස් බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා. ඒ ලබාගත්තු ධනය වස්තු සම්භාරයේ රාජසන්තක නොවේවා, කුරුන්ටයි තී නොවේවා, විනාට ජල ගැලුම් ගින්න ආදියට හසු නොවේවා, අප්‍රිය දායද කරුවන් මේවාත් නොකරගනිත්වා කියලා ඒ විදිහට මහා දුක් ගොඩක් හිත ඇතුලේ දුක් දුන්නස් රාශියක් ඒක නැත්තා විඳිනවා. එතකොට යම් විදියකින් එහෙම ආරක්ෂා කරන අතරේ ඒ තරම් ආරක්ෂා කරලත් මේව රායසන්තක වුණොත් කොරුම් පැහැර ගත්තොත් ඉන්නට ආවුනොත් ජල ගැලීමට ගසාගෙන ගියොත් අප්‍රිය දායාද කරුවන්ට අයිති වුණොත් ඒ තැනැත්තා දක්වන ප්‍රතිචාරය මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ යම්පි මේ අහෝසි තම්පි මේනක්ති යමක් මට තිබුණද ඒකත් නැති යම්පි මේ ආවෝසේ තම්පි මේ නාක්ති. ඔන්න ඒ විදිහ ප්‍රතිචාරය බුද්ධ වචනෙන්න තියෙනවා. ඉතින් අන්න එමය. ඕය අර ඒ පැවැත්ම තුල ඇති දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙනවා. මොකට ඒ ළඟට මේ පැවැත්මෙන් අපි මූලික වශයෙන් අපේ මේ ශරීර කූරුව රැක ගන්න. දැන් මේ වාහන තියෙන පින්නතුන් දන්නවා. බොහොම වියදම් කරලා අලුත් පිට වාහනයක් ගන්නවා. ඒ අලුත්කම කී දවසක් තියනවාද? ඕක ඉතින් ගෑරේජ් එකට දාන්න වෙනවා කෑලි පුරුද්දන්න සර්විස් කරන්න වෙනවා තව නෙකුත් හරදර රාශියක් මැද්ද මේ වාහනය ගෙන යනවා. ඒ නිසා කොයි දුක් තරම් දුක් රාශියක් වෙනවද කියලා. වාහනය ගැන හිතුවට මේ මායාවකින් ලැබුණු මේ අපේ ශරීර වාහනය එක බුදුරජාන් වහන්සේ දක්වන්නේ චතුචක්කම් නවද්වාරම්. නව දොරක් ඇති රෝධ හතරක් ඇති වාහනය මොකක්ද මෙන්න මේ ශරීරයයි. එතකොට මේ රෝධ හතරේ කියලා කිව්වේ හතර ඉරියව්ව. හතර ඉරියව්ව කියන එක මේ පින්නතුන් දන්නවනේ. එළියට ගන්නවා, ඉඳ ගන්නවා, ඇවිදිනවා, හාන්සි වෙනවා කියන හතර ඉරියව්ව තුල මේ ශාරීරිය පැවැත්වීම සඳහා ආහාර පාන ආදී දේවල් ගන්න වෙනවනේ. ඉතින් ඊළඟට නව දොර කියන එක මේ පින්නතුන් දන්නවනේ. ඔන්නෝකයි වාහනේ. එතකොට මේ මාර්යාගෙන් ලැබිච්ච වාහනේත් අර විදියට සමහර අවස්ථාවල් වල රෝහල් වල ගැරේජ් කරන්න වෙනවා, කෑලි කුරුද්දන්න වෙනවා. ඔන්න ඔය විදිහේ තත්වයක් තියෙන්නේ. එහෙම නොවුණත් මේ මොහොතේ මේ පින්නතුන් හොඳින් දන්නවා ශරීරය තුල සිද්ධ වෙනවා යම් කිසි දෙයක් ආස්වාද ප්‍රස්වාස කියලා හුස්ම ගන්නවා ගත්තු හුස්ම හෙලන්න සිද්ධ වෙනවා අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ සංස්කාරවල ඊටාම සිවුම් මට්ටම හැටියට දක්වලා තිබෙන්නේ ආස්වාස ප්‍රස්වාස කයෙන් කෙරෙන අවම ක්‍රියාව තමයි ඒක කාය සංඛාරය හැටියට දක්වන්නේ ඒක සඳහා කොයිතරම් වෙහෙසක් දුකක් ගන්න වෙනවද මේ හුස්ම ටික හුස්ම රැල්ල රැක ගන්න කියන එක අපි දන්නවා ඊළඟට ඒ වගේම තමයි ආහාර පාන ආහාර පාන ආහාරයක් අරගෙන කොච්චර වෙලාවක්ද මේ ශරීරය තුල ඒක රඳන්නේ ඊළඟට ඒ වගේම තමයි වස්ත්‍ර ඉඳුම් හිටුම් වාකියට පාවිච්චි කරන ඒකවල දොරවල් මේවා නිරන්තරයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා සකස් කරන්න වෙනවා මේ සකස් කිරීම දුකක් බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියන එක තුල ඔක්කොම තියෙනවා සංස්කාරයන්ගේ අනිත්‍යතාව. එතකොට මේ සකස් කිරීමම දුකක්. ඒක කියන්නේ මේ අනිත්‍යතාව තුල තියෙනවා විපරිණාම අඤ්‍යතා භාව. මේක තවත් විග්‍රහ කරනවා නම් පරිණාම අඤ්‍යතා භාව. මේ අපි දැන් ඉතින් හොඳට තියෙනවා කියලා හිතාගත්තු පරිණත අවස්ථාව දන්නේම නැතුව විපරිණාම තත්වයටපත් වෙනවා. අපි බලාපොරොත්තු නැති අන්දමට වෙනස් වෙනවා. අංශේ බවටපත් වෙනවා. මේ තියෙන හැටියට නෙවෙයි මෙසේ තියෙනවා කියලා හිතා ගන්නකොට ඔන්න පස්සේ බලනකොට මේ අංශේ වෙනවා. ඉතින් මේ දුක් ස්වභාවය දක්වන්න ඒත් වටිනා සූත්‍රයක් තිබෙනවා ධර්මයේ. ඒක යඹුරු සූත්‍රයක් අපි ඔක්කොම කියන්න සූදානම් වෙන්නේ නැහැ. කොටසක් විතරක් තියෙනවා. එක් අවස්ථාවක සවැත් නුවර අසල අන්ධවණේ වැඩම කළා කුමාර කස්සප ස්වාමීන් වහන්සේ. එතකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේ විවේකයෙන් වැඩ වාසය කරන්න. එදා රාත්‍රී එක්තරා දේවතාවෙක් ඇවිල්ලා මේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා ප්‍රහේලිකා විදියේ මහා පුදුම ප්‍රහේලිකා විදියේ උපමා ස්වරූපය ඇති ප්‍රහේලිකා පෙරක් කොටින්ම කියතොත් ඒවට පිළිතුරු දුන්නේ නැහැ මේ දේවතාවා කිව්වා මේ පෙහෙලිකා වෙන කෙනෙකුට තෝරන්න බෑ තථාගතයන් වහන්සේගෙන්ම ගිහිල්ලා ආන්න කියලා. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රහෙලිකා විදියේ පාඨ ගිහිල්ලා ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ඒක තෝරලා දුන්නු ටිකේ ඉඳලා එපමණයි අපි මේ කියන්නේ. ඉන් කීපයක් පමණයි අනිත් ඒවා ඊට ගැඹුරට යන නිසා ප්‍රධාන දේ මේ වම්මීක කියලා කියන්නේ පින්නතුණි හුඹා සුභා කියන එක කවුරුත් දන්නෝනේ ඔය ණයි එහෙම පදිංචි වෙන්නේ හැබැයි ණයාට අයිති එකක් නෙවෙයි ඒක දේවල් හදන්නේ. නමුත් හුඹා කියන එක ඉතින් ඒකයි මේ වම්මීක කියලා කියන්නේ. ඔන්න එතකොට මේ దేవතාවා ප්‍රකාශ කළ පළවෙනි පාඨය මොකක්ද? කුමාරකාස භාමුතුරාමතලා කිව්වා. මහාන මහාන මේ තියෙන මේ හුඹා රැට දුම් දමනවා රැතිසෙ දුම් දමනවා දවල්ට ගිනි ගන්න. භික්ඛු භික්ඛු අයං වම්මිකෝ රත්හින් දුමායති දිවා පජ්ජලති ඔන්න පාළි වචනෙන් කියනවා මහාන මහාන මේ හුඹා රැයේ දුම් දමනවා දවල්ට ගිනි ගන්නවා ඊළඟට ඒකම කියනවා බ්‍රාහ්මණයෙක් කියනවයි මේ හුඹා බින්දින්නේ කියලා ආයුධයක් අරගෙන බින්දින්නේ නුවණැති පුරුෂය මේ ආයුධයක් අරන් බින්දින්නේ කියලා ඔන්න ඔහොම දිගට දිගට යන කතන්තරයක් ඒක ඔක්කොම කිව්වත් මේ පින්නතුන්ට පෑ ගන්නක් කිව්වත් මේසක් තේරෙන්නේ නැහැ අපි මේ ඩිංග මතු කරලා ගනිමු ඉතින් ඊළාට බුදුරජාණන් වහන්සේ තෝරන්නේ ඔන්න තෝරලා දෙනවා. මොකද්ද මේ වම්මීක කියලා කියන්නේ මේ හුඹා මොකද්ද? කස්සපහන් පස්සෙන් ද උදෑසන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාට පස්සේ බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ අරේ දේවතාවකී ආපු හුඹා මෙන්න මේකයි. වම්මීක කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සතර මහා භූතයින්ගෙන් හකස්සුණු මව්පියන් නිසා ඇති වුණු බත් කොමු පිඬු ආදී ආහාරවල එකතුවක් වන අනිත්‍ය වූ නිරන්තරයෙන් ඉලීම් පිරිමැදීම් ආදී ඒ කටයුතු වලින් පවත්ව ගන්න සිද්ධ වෙන අනිච්චුච්ඡාදන පරිමර්ධන භේදන මේක බිඳිලා විසිරලා යන විදිහේ මෙන්න මේ ශරීරයටම නම මේ හුඹහ කියලා කියන්නේ. එතකොට ඊළඟට තෝරනවා මේ හුඹහ රැතිස්සේ දුම් දමනවා කිව්වේ මොකද කියලා. දවල්ට කරන්න තියෙන වැඩ කටයුතු ගැන රැතිස්සේ විතර්ක කරමින් හිතමින් මේක මෙහෙම කරාමද හොඳ මෙහෙම කරාමද හොඳ මෙහෙම කරාම කොහොම වෙයිද කියලා නිදි නැතිව සැලසුම් කිරිල්ල තමයි යන්න රෑ තිස්සේ දුන්දෙමු. ඊළඟට දවල් ගිනිගෙන දැල්වෙනවා කියන්නේ මොකද්ද? රෑ තිස්සේ එහෙම සැලසුම් කරලා දවල් සිතින් කයින් වචනෙන් අන්න අර ඒ කර්මාන්තවල ගිනිගත්තා වගේ කර්මාන්තවල යෙදීම. ඔන්න ඒනොත් පේනවා මේ හුඹහා වගේම අර කියාපු මේ රෑ දුම් දැමීමත් දවල් ගිනි ගැනීමත් පිළිබඳ අදහස තුලින් අපේ මේ ජීවිත ප්‍රවෘත්ති පිළිබඳ දුක් ස්වභාවය දැන් ඊළාට ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ හැම උපමාවකම ගැඹුරක් තිබෙන නිසා හුඹහා කියලා කියන්නේ අර කිව්වා වගේ වේයන්ගේ මහා පරිශ්‍රමයකින් හැදිච්ච දෙයක්. අපි මේක එකක් හැටියට ගත්තට හුඹහක් දැක්කහම අත්ත වශයෙන් මේක බොහොම ශක්තිමත් දෙයක් නිසා අපි හිතන්නේ නෑ මේ සමහර කෙනෙක් මේ වේයන් හැදුවයි කියලා. වේයන් කියලා කෝටි ගණනක් එකතු වෙලා මහා පරිශ්‍රමයකින් රෑදවල් නැතුව හදපු දෙයක් මේ හුඹක්. එතකොට මේ මගේ මම මාගේ කියලා ගන්න අරගෙන මේ ශරීරේ හොඳට සරසවගෙන ලෝකෙට ප්‍රදර්ශනය කරලා තරඟවලදී දිනවන මේ ශරීරය අන්න ඒ වගේ බත් දොරි ගණනක සාරය අඩංගු කී දෙනෙකුගේ පිහිටෙන්ද එක බත් ඇටයක් හැදෙන්නේ කියලා හිතලා බලනකොට මේ ශරීරයට මමේ මාගේ කියන එකට එක තරම් මෝඩකමක්. නමුත් ඒ මෝහය තුලයි අපි මේ ලෝකයා සංසාරය තුල ඉන්නේ. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දෘෂ්ටිය මේ මුළු සමූහයම එකක් හැටියට අරගෙන ඝන සංඥාවෙන් එකක් හැටියට අරගෙන ඒතම් මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් අල්ලගෙන ඉඳීම. එතකොට මේ රූපය ආශ්‍රයෙන්ම තමයි ඊළාට වේදනා සංඥා සංඛාර විඥාන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පිළිතුරු අහලා තියෙනවනේ. මේවා ගැන මෙනෙහි කළ යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ මේවා දුක් හැටියට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පළෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ කියලා 11 ආකාරයකින් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන කෙනෙකුට මාර්ගඵල ලබා ගන්න ඕන නම් සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න ඕන නම් ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා මෙන්න මේ අපි මේ මම මේ මාගේ කියලා හිතාගත්තු රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ හැම එකක්ම රූපය පමණක් නෙවෙයි අනිත් ඒවා පවා අනිත්‍යතෝ කියන්නේ අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් ගඩක් වශයෙන් උලක් වශයෙන් ව්‍යසනයක් අගතෝ ආබාධතෝ ව්‍යසනයක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ගේ දෙයක් හැටියට බිඳිලා යන දෙයක් හැටියට ශූන්‍ය දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට කියන 11 ආකාරයකින් මෙනෙහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ වගේම එක අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සිල්වත් භික්ෂුවක් විසින් කුමක් මෙනෙහි කළ යුතුද කියලා කවර ධර්මයන් මෙනෙහි කළ යුතුද කියලා පාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පංච උපාදානස්කන්ධය ඔන්න ගියාම 11 ආකාරයට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් එසේ මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කරනකොට අවස්ථාව ඉඩ සැලසෙනවායි, ඉඩ තිබෙනවායි ඒ භික්ෂුවට සෝවාන් ඵලයට පැමිණේ. ඊළඟට අහන සෝවාන් භික්ෂුවක් විසින් කුමක් කළ යුතුද? ඒත් ඒකමයි. මේ විදිහට මේ පංච පාදානස්කන්ධය වඩා ගැඹුරින් අර විදිහට 11 ආකාරයෙන් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට ඉඩ තිබෙනවා ඒ වික්ෂුවට සකදාගාමි තත්ත්වය ලබන්න. ඊළඟට අහන සකදාගාමි වික්ෂුව විසින් මොකද්ද මෙනෙහි කළ යුතු? ඒත් ඒකම ඒකම නැවත අර 11 ආකාරයෙන් මෙනෙහි කරන. එතකොට ඉඩ තිබෙනවා ඒ වික්ෂුවට අනාගාමි තත්ත්වය ලබන්න. ඊළඟ රහත් වෙන්නේ කොහොමද? රහතන් වහන්සේටත් තියෙන්නේ ඒ විදිහටම. එතකොට මේ පංච පාදානස්කන්ධය 11 ආකාරයෙන් මෙනෙහි කිරීමේ වටිනාකම මෙයින් පෙන්වුම් කරනවා. එපමණක් නොවේ අන්තිමට අහනවා ඒක බොහෝ දිනාට විවාදයට භාජන විය යුතු කාරණයක් නමුත් මේ ධර්මයේ තිබෙන නිසා අපි කියමු රහතන් වහන්සේ මොකද්ද මෙනෙහි කරන්නේ රහතන් වහන්සේ මොකද්ද මෙනෙහි කළ යුත්තේ අන්න එතන තියෙන උත්තරය තමයි මහ පොදු එතෙන්දි කියනවා රහතන් වහන්සේට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ ඒ කරන ලද දේ ඉවරයි එසේ නමුත් එසේ නමුත් ditta dhamma sukha vihara කියලා කියන්නේ මෙලොවම සුඛ විහරණීය පිණසක් මෙලවම සැප විහරණය පිණිසත් ඒ වගේම සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය පිණිසත් අර කියාපු ආකාරයටම මේ පංචස්කන්ධය පංචපාදන ස්කන්ධය මෙනෙහි කළ යුතුයි. නෝන් අපට පේනවා එතකොට මේ මේ දුක්ඛ සංඥා දුක පිළිබඳ සංඥාව අපි දිනු කර ගන්න ඕන. ඒකට මෙන්න මේ සංස්කාරවල ස්වභාවය. ඒකෝ මේ සංස්කාර ගැන කියනකොට විශේෂයෙන්ම මේ පිනතුන් දන්නවා. දැන් අර රූප ආදී දේවල් වලට දීපු ඒ ස්කන්ධ පහට දීපු උපමාවලින් බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන් රූපය පෙන පිඩක් කියන එකත් නේ අර කියාපු පෙන පිඩත් අර හුඹා වගේම තමයි වේදනාව අර පැහිව අවස්ථාවකදී බිගුළු කියන කෙනුත් එයින් පේන එක රාහියක්වත් වශයෙන් ගන්නවා එකක් හැටියට නෙවෙයි වේදනාව පවා එකක් හැටියට නෙවෙයි රාහිය සංඥාවක් අර මිනිගුවක් හැටියට කිව්වේ තට්ටු තට්ටු වගේ ඒවා මිනිගුව ඔස්සේ දුවන හැඟීමක් එක කියන සංස්කාර කෙලින්ම සංස්කාර ගැන කියනකොට එතන කියනවා කෙසෙල් කඳකට උපමා කරලා තිබෙනවා. කොට ඒ කෙසෙල් කඳ පිළිබඳ කතාවෙත් තිබෙන්නේ ඒකත් දැන් කෙසෙල් කඳක් දැක්ක හැටිය ඒක ඝන සංඥාවක් කියන කෙනෙකුට ඇති වෙන්නේ. මේක හොඳ අරටු ඇති ලීයක් කියලා අර බුදුරජාණන් දෙන උපමාවක් පළමුවරට කෙහෙල් ගහක් දුටු මිනිහේ උඩින් යටින් කපලා මේ තමන්ගේ ගෙදර මේ පුටුවක් හරි මේසයක් හරි අදාගන්න ඉරලා ගන්න ඕන කියලා හිතාගෙන කරගහගෙන යන කෙහෙල් කඳ. නමුත් මේක පස්සේ බලනකොට මේකේ පතුරු ගොඩක් විතරයි. දුර්ලෝකයේ ආන්න අර ගන්න ගැම්ම ඝන සංඥාව හැටියට දක්වනවා. ඒක පරාමර්ශණය වශයෙන් දැඩිව ගැනීමක්. ඊළඟට නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවට පෙන්වන්නේ සම්මර්ෂණය කියලා කියන අතගා බැලීම වගේ සිතගා බැලීම. සිතින් ඒවා හඳුනා ගැනීම මෙනෙහි කිරීම කියලා කියනවා. නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාර කියලා කියනවා. ඇති ආකාර යෝනිසෝ මනසිකාර වශයෙන් ඒවා අන්න අර මෙතන තිබෙන්නේ එකක් නොවේ රාශියක් කියන හැඟීමේ ආකාරයට සියුම් මන්දනින් දැකීමයි විපස්සනාව කියලා කියන්නේ. ඒකට මේ සංස්කාරවල පීඩාකාරී බව නැවත නැවත ඇති වෙන ස්වභාව අපට එදිනදා ජීවිතයේ පෙනෙන්නේ නැහැ. දවසක් ඉවර වෙනකොට තවත් දවසක් මේ රෑ දවල් දෙක තුල අපි මේ හැම එකක්ම අලුත් උදෑසනක් හැටියට ගන්න මිසක් මේකයි නිරෝධ පක්ෂය අපට හිතට වැටහෙන්නේ නැහැ. මේක නැවත නැවත කරන්න වෙන බවවත් අපට බොහෝ විට තේරෙන්නේ නැහැ. මේ නැවත නැවත කිරීම තුල තියෙන දුක් ස්වභාවය මතු කර දෙන්න බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල යම් යම් උපක්‍රම යෙදුවා. දැන් එහෙම උපක්‍රමයක් වෙන්න ඕන හොඳ කතන්තරයක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙලා එක් දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර උදය කියන බ්‍රාහ්මණයාගේ ගෙදරට පින්ඳ පාතේ වැඩියා. ඒ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාවක් නැතත් ඒ පාත්‍රය පුරවලා දාන බෙදුවා. බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියා දෙවෙනි දවසෙත් වැඩියා එතෙන්ටම දෙවෙනි දවසෙත් බ්‍රාහ්මණයා උදේ බ්‍රාහ්මණයා පාත්‍රය පිරෙන දාන දෙවුවා තුන්වෙනි දවසෙත් වැඩියා වැඩියාම ඒ පාත්‍රය පුරන දාණය පුරවලා මේ බමුණා කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් රසයට ගිජුයි පුනක් පුනක් ආගච්ඡති නැවත නැවත එනවා නැවත නැවත එනවා ඔන්න ඒ වචනේ අල්ලගෙන බුදුරජාණන් වහන්සේ යම්කිසි ධර්ම දේශනාවක් කළා. ගාථා හතරකින්. 아무තු විදිහේ ගාථා ඒවා. පුනප් පුනං චේව වපන්ති බීජං පුනප් පුනං වස්සති දේව රාජා පුනප් පුනං කෙත්තං කසන්ති කසකා පුනප් පුනං ධඤ්ඤං උපේති රට්ඨං මේ පළවෙනි ගාථා නැවත නැවත බීජ වපුරනවා නැවත නැවත වැස්ස වසිනවා නැවත නැවත ගොවියෝ කෙත කීසානවා නැවත නැවතත් රටට ධාන්‍ය අරගෙන යනවා ඊළඟට පුනක් පුනං යාචකා යාචයන්ති පුනක් පුනං දානපති දදන්ති පුනක් පුනං දානපති දදිත්වා පුනක් පුනං සග්ගමුපේති ඨානං නැවත නැවතත් යාචකයින් යදින්නන් යදිනවා නැවත නැවතත් දානපතියන් දන් දෙනවා නැවත නැවතත් දානපතියන් දන් දීලා නැවත නැවතත් සුගතිහි උපත ලබනවා. ඒ දෙවෙනි ගාථාව. ඔන්න තුන්වෙනි ගාථාව. පුනක් පුනං කීරනිකා දුහන්ති. පුනක් පුනං වච්ඡෝ පේති මාතරං. පුනක් පුනං කිලමති පන්දතිච්ච. පුනක් පුනං ගබ්බමුපේති මන්දෝ. ඊළඟට කියන්නේ ගව පාණය පිළිබඳව පුනප්පුනම් කීරනිකා දුහන්ති කිරිදොවිනාය නැමත නැවතත් කිරිදොවිනවා දැන් මේ පින්නතුන් දන්න එකපාරටම එන්නේ නෑනේ කිරි ඇද්ද හැටියේ ඒක කීවරක් අඳින්න වෙනවා ඒ පමණක් නෙවෙයි බහු පැටියක් දාන්න වෙනවා සමහර විට කිරිහංග ගන්නකොට ඉතින් ඒක තමයි ඊළාට පුනප්පුනම් වච්චෝ උපේති මාතරං නැවත නැවතත් බහු පැටියා මව් ළඟට යනවා ඊළඟට යාම තුල බහු පැටියට වෙන්නේ මොකද නැවත නැවතත් ක්ලාන්ත වෙනවා තිගැස්සෙනවා ඊළඟට කියනවා ඊළඟ එක ඊළඟ ගාථාවට සම්බන්ධ වෙන එකක් පුනා පුනං ගබ්බං උපේති මන්දෝ මන්දබුද්ධික අඥාන පුද්ගලයා නැවත නැවතත් මව්කෝසයට එනවා. ඔන්න ඊළඟට තියෙන හතරවෙනි ගාථාව වැඩිගත් එකක්. පුනා පුනං ජායති නීයති ච පුනා පුනං සීවතිකං හරಂತಿ මග්ගංච ලද්ධා අපුනා භවාය න පුනා පුනං ජායති භූරිපං එතකොට අර මව කුසට ගියා වගේම ඊළඟට වෙන්නේ මොකක්ද නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා නැවත නැවත අනුසෝහනට ගෙන යනවා ඔන්න අන්තිම පද දෙකේ කියන්නේ මොකද්ද මග්ගංච ලද්ධා අපුනබ්භවාය අපුනබ්භව කියලා කියන්නේ පින්නතුනි නැවත නූපදින තත්ත්වය මෙතන නිවනටම නමක් නැවත නූපදින තත්ත්වයට මාර්ගය සොයාගෙන භූරිපඤ්ඤෝ කියන කියන්නේ මහා ප්‍රඥ පුද්ගලයා. එතකොට මග්ගංච ලද්දා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපඤ්ඤෝ. නැවත නැවතත් උපදින්නේ නැහැ. එච්චරයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ. ඔය ධාත හතර ප්‍රකාශ කළ ඉවර වෙනකොට බ්‍රාහ්මණයට යම් අවබෝධයක් ඇවිල්ලා තුන්රුවන් සරණ ගිහිලා දිවිහිමියෙන් සරණ ගියා. උපාසකෙක් බවට පත් ඉතින් ඒ යන්නේ අබුදුරජාන් වහන්සේ අවස්ථානුකූලව අර පුනක් පුනන් කියන වචනේ එළියට ගන්න වෙන්නේ නැති අර තුන් සැරයක් වෙන යන්න තැන් නැතුවට නෙවෙයි. අර බමුණ ළඟට ගියේ. බමුණට ධර්මයෙන් සංග්‍රහ කරන්න. ඉතින් මේවා අපට පාඩම් හැටියට ගන්න ඕන. ඉතින් ඔන්න ඔය පුනක් පුන ඔය නැවත නැවත කිරීමේ දුක් ස්වභාවය සංස්කාර වල අවශ්‍යම තිබෙනවා. අලුත් කිරීම කවදාවත් මේක නිමාවක් නොදකින්න, කෙලවරක් නොදකින්න අර ඇඳීම් රාශියක් මරණ මොහොතේ කෙනෙකුගෙන් ඇහුවොත් දැන් කරන්න ඕන වැඩ ඉවරද? තව මොකක් හරි තියෙනවා. අවුරුදු 100ක් ජීවත් වුණා. අවුරුදු 84000ක් ජීවත් වුණා. ඔය සැරසීම් මර ඇඳීම් කෙලවර වෙන්නේ නැහැ. එතකොට මේවා කෙලවරන වගේ අපිට පේන්නන්න මොකද්ද කරෙන්නේ? පෑන් දවල් කියලා දෙකක් තියෙනවා. අදට වැඩි හරි. අද කර හරි. ඇවිල්ලා නිදා ගන්නවා. එතකොට ආ ඊළඟට හෙට අලුත් වැඩක් වගේ පේන්නේ. හෙට අලුත් උදෑසනක් නවත් තවත් උදෑසනක්. ඉතින් ඔන්න ඕක පිළිබඳව ධර්මයේන කතාවක් නුණා කාලය පිළිබඳ සංකල්පය පිළිබඳව පැරැන්නන් අතර අත් වශයෙන් ආදී තාමත්ම අතීතයේ ඍග්වේද ආදී වෛදික යුගයේ ජනයා අතර පැවතුණු එක්තරා මිත්‍යා කතාවක් තුලින් අපිට යමක් ගන්න පුළුවන් නිසා අපි මේ කියන්නේ. ඒක සත්‍ය දෙයක් හිතට ගන්න එපා. ඒගොල්ලෝ හිතුවා මෙහෙම එකක්. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔය යම රජුරුව ගැන අහලා තියෙනෝනේ. ඔය යම සංකල්පයේ ඒ ඒ ග්‍රන්ථවලත් තිබෙනවා. මේ යම යමටත් ඉන්නවා භාර්යාව. එයාට කියන්නේ යමි. ඉතින් මෙන්න මෙහෙමයි කියන්නේ. යම මැරුණලු. යම මැරුණාම යමි ආඬ ආඬ ඉන්නවා. අනේ අදනී මැරුණි අදනී මැරුණි අදමයි මැරුණි අදමයි මැරුණි. එතකොට මේ කවුද මේ නිර්මාතෘ ලෝක නිර්මාත බ්‍රහ්මයා වගේ කෙනෙක් මොකද්ද කළේ? රැයක් ඇව්වා. ඔය රැය ඇතුන් හැටි මේ කියන්නේ. රැයක් මැව්වා. එතකොට මේ අදේ අදේ කිය කිය හිටියේ එතකොට රැයක් තිබුණේ නැහැ. ඔන්න රැය ගෙවිලා ගියාට පස්සේ යමී කල්පනා කරනවා. ආ ඊයේනේ මැරුණේ. ඊයේනේ යම මැරුණේ. ඔන්න අමතක ගන්න. රෝම දේවල් මේ ලෝකේ කරන බව මේ පින්නතුන් දන්නවනේ. අන්න ඒකයි මේ කියන්නේ රෑ දවල් දෙක. ඉරයි හඳයි hina වෙනවා ඇති අපි මේ කරන සංස්කාරමේ අරැඳීම් රාශියට. ඉතින් ඒ වෙස් පලා ගැනීමක් තුල කාලය ගෙවි යනවා. ඉතින් අවුරුදු ගාණක් 100ක් ගෙවුණත් 84000ක් ගෙවුණත් ඔය සැරසීම් ටික කෙලවර වෙන්නේ අන්න ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ මෙන්න මේ සැරසීම් වල යථා ස්වභාවය මතු කළ දුන්නේ. ඒක තමයි පින්නතුනි ඔය මේ පින්නතුන් දන්නා විදර්ශනාවේ ප්‍රධානම කාරණේ. සමුදය වය. සමුදය වය කියන වචනේ ඇත්ත වශයෙන්ම අර උදෑසනත් සමුදය අත්නම් කියන වචන දෙක වඩාත්ම අර දවසේ පිළිබඳ කතාන්තරයට කිට්ටු වෙනවා. දැන් මේ පින්නතුන් දන්නවනේ හිරු උදා සමුදය කියලා කියන්නේ උදා වීම. අත්ථගම කියලා කියන්නේ ඉර අවරට යාම. සමුදය, උපාද ආදී වචන දක්වනෝ අර ඇතිවීම පැත්තට සංස්කාරයන්. වය අත්ථගම ආදී පද දක්වනෝ ඒ නිරෝධ පැත්තට. ඉතින් ඔන්න ඔය දෙකයි බුදුරජාණන් වහන්සේ මතක කරලා දෙන්නේ මේ හැම සංස්කාරයක්ම. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක තව විග්‍රහ කළොත් මේක දෙකකට කැඩෙනවා. අපි ඒකයි අනිත්‍යතාවයේ පෙති දෙකේ කියලා කියන්නේ. අනිත්‍යතාවතාව වැඩෙනකොට භාවනා වශයෙන් උදයබ්බය කියලා ඇති වෙන උදයබ්බේ ඥානය කියලා කියන්නේ ඒකයි. උදය ව්‍ය උදය ව්‍ය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. නමුත් ලෝකයාට මේ නැති වෙන එක අමතක වෙනවා. අලුත් උදෑසනක් හෙට උදේ වෙනකම් බලාගෙන මේ හැන්දෑවේ මේ Nirodha පැත්ත Nirodha පැත්ත අමතක වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තා සංඛාරෝ පුනබ්බවං කියලා රූප ලෝකවල ඉන්න අරූප ලෝකවල ඉන්න හැමෝම මිනිසෙයින් පමණක් නෙවෙයි දෙවියන් පවා බ්‍රහ්මීන් පවා නිරෝධය තේරුම් නොගැනීම නිසා නැවත නැවත අන්න පුනර්භවය නැවත නැවතත් භවයට එනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන මෙන්න මේ නිරෝධ පැත්තම තමයි නිවනටත් කියන්නේ නිරෝධයයි. ඒකට මේ හැංගිලා තියෙන Nirodhe බුදුරජාන් වහන්සේ ලෝකයාට මතු කරලා දෙවෙනවා. ලෝකයා හැමතිස්සෙම දැන් අවිද්‍යාවේ කොටසක් තමයි ඒක. අර යමී කතාවේ කිව්වා වගේ රැග් ගෙවුනට පස්සේ ආයෙක ඉවර. ඒ වගේ මෙන්න මේ අර Nirodhe අමතක කළා එක්තරා විදිහක ගැටලෑමක් කරනවා උපාදාන කියලා කියන්නේ ඒකයි අල්ලගන්නවා සමුදේ පැත්තමයි අල්ලගන්නේ ඔක අපි සමහර අවස්ථාවල වෙනත් උපමාවකින් දක්වලා තියෙනවා අපේ දේශනාවලත් මතකලා ඔය ඒත් බුදුරජාණන් වහන්සේ දාපු උපමාවක් විග්‍රහ කිරීමේදී තණ්හාව මැහුම් කාර්යයකට ප්‍රමාණ කරලා තියෙනවා. මැහුම් කාර්ය කරන්නේ මොකක්ද? අර යටි දැන් මේ කාලේ මැසිම ගැන හිතුවත් එහෙමනේ යටි නූල. යටි නූල ඇවිල්ලා උපාදාන වශයෙන් ඉතින් ඔන යටි නූලෙන් සම්බන්ධ වෙනවා මේ ඉදි කටුව යනවත් එක්කම. ඊළාට ගොතන කොටත් nettiක් තිබෙනෝනේ. ගොතන ගොතන කටුවෙත් ඒකයි. ඉතින් ඇත්ත වශයෙන් තණ්හාවට netti කියලා කියනවා. භව netti. කොට මේ තෘෂ්ණාව තෘෂ්ණාම උපාදාන හැටියට හිටිනවා කෙනෙක් මැරෙන අවස්ථාවේ ඒ තෘෂ්ණාව කවදාවත් සංසිඳෙන්නේ නැහැ මේ සැරසීම් රාශියට හේතුව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී වශයෙන් මෙන්න මේ තෘෂ්ණාවයි ඒ තණ්හාවට බුදුරජාණන් වහන්සේ අර මහුම් කාර්ය කියලා කියනවා. ඒකත් අර විදිහට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම භවනෙත්ති. භවනෙත්ති. මැරෙනකොට යම් නෙත්තියක් තියෙනවා. දැන් මේ පින්නතුන් ඔය යම් කිසි කන්දක් එහෙම කපනකොට මෙට්ටියක් තියලා කැපුවොත් එහෙම ඊළඟ සැවැස්සට ඒක කඩා වැටෙනවා. ඒ වගේ තමයි භවනිත්ති කියන තණ්හාව. මොකද්දෝ අඩුවක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා එක්තරා අවස්ථාවක. මේ ලෝකේ මොකද්දෝ අඩුවක් තියෙනවා. ඔක්කොම කෝටිපතියෙක් වෙලා ලෝකයේ සිටින මහා ධනවතෙකුමෙත් ඇහුවොත් දැන් ඉතින් හරිද? දැන් හරිද? සම්පූර්ණද? 100%ක් ඔක්කොම හරිද? නෑ මොකද්දෝ තියෙන අඩුවක්. අන්න ඒකයි ඌනෝ ලෝකෝ අතිත්තෝ ලෝකය අතෘප්ති කරා. තෘප්තියක් නැහැ. තණ්හා දාසෝ. තණ්හාවට සාමියෙක් කියලා හිතුවට මොකද මොනවට සාමිය වුණත් තණ්හාවට දාසු. අන්න ඒ ටික අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ තෘෂ්ණාව නිසාම තමයි යන්න අර සකස් කිරීම රාශිය යන්නේ. එතකොට ඒක අපිට නොපෙනෙන්නේ අර අවිද්‍යාව තුලින් අපි නිරෝධය අමතක කරනවා. අපමණක් නෙවෙයි අර කිව්ව දෙවියන් බ්‍රහ්මයින් පවා බුදු කෙනෙක් පහළ වෙන තුරු බුදු කෙනෙකුගේ විශේෂ කාර්යය ඕකයි. අනිත්‍යතාවය යන්න අර ගැඹුරු පැත්ත. අනිච්චං අනිච්චං කියීමේ පමණක් නෙවෙයි ඊට වඩා ගැඹුරට යනවාට විදර්ශනාවේ අන්න අර ඒක තමයි ඔය සතිපට්ඨාන ආදී සූත්‍රය දැන් ඔය අපි යන්න ඕන ගැඹුරු පැත්තට භාවනා යෝගින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඉතින් අර ඔය සතිපට්ඨාන ආදී සූත්‍රවල තිබෙනවා සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී කියලා පාඩය. මේක බෝධිනාට ගැටලුවක්. ඒ කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රය කියවපු මේ පින්නතුන් ඒවා ක්‍රියාවට නැගෙන පින්නතුන් දන්නවා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳව වේදනාවන් පිළිබඳව සිත පිළිබඳව සිතට එන දේවල් පිළිබඳව ඒ මාතෘකායතේ කර්මස්ථාන වශයෙන් ගත හැකි ආශ්වාස ප්‍රශ්වාස මේ කයේ ඉරියව් පැවැත්වීම ශරීරය ශරීරයේ තිබෙන ඒ කොටස් ආදී වශයෙන් ඒවා ඒවා භාවනාවට අරමුණු කර ගන්න ආකාරය දැක්වුවා ඒවා සති සම්පජාඤ්ඤය තුලින් සමාධිය වැඩෙන ආකාරයට දිනු කරනවා වගේම සතියෙන් දිනු වෙන අතරේ සම්පජාඤ්ඤයේ වටහා ගැනීම වශයෙන් එනකොට මොන ගැඹුරට යන හරිය තමයි. මේක අන්තිමට කියනවා මේ හැම එකක් පිළිබඳව සමුදේ වය සමුදේ පැත්තත් බලන්නේ වය පැත්තත් බලන්නේ. අපි හිතමු ආස්වාද ප්‍රස්වාදයේ කියලා ආනාපාන සතිය. මේකේ හට ගන්න ආකාරයත් බලන්නේ කියලා කියනවා. මේක නැති වෙන ආකාරයත් බලන්නේ කියලා කියනවා. එතකොට ඒ වගේම ඔන්න ඊළඟට තියෙන ප්‍රහේත්කා විදිහක තමයි සමුදේ වය කියලා දෙකම එකටත් දක්වලා තියෙනවා. ඒක බොහෝ දිනාට ගැටලුවක්. හට ගන්නා ස්වභාවය බලමින් වාසය කරනවා, එවි යන ස්වභාවය බලමින් වාසය කරනවා. ඒ වගේම හට ගැනීම, ගෙවීම දෙකම එක සැරේට බලනවා. එතන ටිකක් 아무තු දෙයක් තියෙනවා. අන්න එතනයි මේ විදර්ශනාවේ විනිවිද පැත්ත යන තියෙන්නේ. උද්‍යප්පේ ඥානය කියලා ඇතිවීම නැතිවීම බලා හිටි යෝගියා ඒක පුදීර්ඝ කාලයක් පුරුදු කර හිටි යෝගියා ගැඹුරට යන්න යන්න එතන එතනම පේනවා මේ වදිනවා. ඒකට කියනවා බංග ඥාන කියලා. ඒක තව ටිකක් විස්තර කරොත් මෙහෙම හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. දැන් ඔය අර කියාපු සකස් කරපු දේවල් පොදුවේ ධර්මයේ හැඳින්වෙන්නේ සංඛත කියලා. සංඛත කියලා කියන්නේ සකස් කළ. අපි හිංගලෙන්ම කිව්වොත් සකස් කළ හටග හදාගත්තු දේවල්. කොට මේ සකස් කළ දේවල් වල ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති හැම සකස් කළ දෙයකම හටගැන්මක් පැණේ කියලා කියන්නේ දකින්න පුළුවන් දක්වන්න පුළුවන් දකින්න පුළුවන් හටගැන්මක් තියෙනවා ඒක කොන වයෝ පඤ්ඤා ගෙවි යාමක් දකින්න ලැබෙනවා ඔන්න තුන්වෙනි එක තමයි ගැඹුරු එක පිටස්ස අඤ්ඤ තත්තං ඒක නානාවිද විදියට පරිවර්තනය කරනවා මේ උගත්තු. තේරුම් ගන්න අමාරු වෙලා. තිති කියලා කියන්නේ පින්නතුනි තිති කියන්නේ ස්ථಿತಿ කියලා කියන වචනේ තේ හිතාගත්තු ස්ථಿತಿ කියලා කියන්නේ තිබෙනවා. අපි දැන් යමක් පවතින කියන අදහසනේ. පවතිනවා. ස්ථಿತಿ. ස්ථಿತಿ කියලා කියන්නේ නොහිල්වි තිබෙනවා කියන සංකල්පයක් එතන තියෙනවා. ස්ථಿತಿ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මොකක්ද? තිතස්සාඤ්ඤතත්තා. මේ තිති කියලා අපි හිතාගත්තු දෙයින් අන්සේ බවක් කියන එක වෙනස් වෙනවා. මේක මේ වචනෙන් කීමක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව වෙනස් එකක්. ප්‍රත්‍යක්ෂ වෙන කියලා කියන්නේ අර ඒ ඇති වෙනවත් එක්කම දකිනවා මේ ඇති උනේ මේ ඇතිවීම ඇති වෙන්නේ නැති වෙන්නේ කියන. ඒක ඒක ගැඹුරින් වැටුණ අවස්ථාව භංග ඥානය කියලා කියන්නේ. බින්දෙනවා අල්ලන අල්ලන හිතෙන්නේ මේ හැම එකක්ම අල්ලන්නේ. හිතෙන් අල්ලන අල්ලන අරමුණ එතන එතනම බින්දෙනවා. අන්න ඒකයි අර කියාපු හිතස්සන්න තත්ත මේ ත්‍ිතිය කියන එකේ ඇති අංශේ බව වෙනස් වෙන ස්වභාවය ප්‍රත්‍යක්ෂ වුණ අවස්ථාවේදී තමයි නියම ආකාරයෙන් නිවන් මඟට අවතීර්ණ වෙන්නේ. එතකොට ඒක භංග ඥාණය හැටියට දක්වන උද්ගල දර්ශනා. එතන ඉඳලා ඒකේ අවබෝධය ආව නම් ඊට පස්සේ තියෙන්නේ භයක් ඇති වෙනවා. අල්ලගන්න හැම දෙයක්ම අල්ලගන්න හිතින්නේ. හිතෙන් අල්ලගත්තු බව වටහෙන අවස්ථාවේ හිතට එන අරමුණු අරමුණක් පාසා මේවා බිඳිනවා පේනවා එතන එතනම. නිදෙනවා පේනකොට ලොකු බයක් ඇති වෙනවා. මේ භවයේ හැදිලා තින්නේ මේවනේ. මේ අපි හිතාගන්න පැවැත්ම ජීවිතය කියලා අල්ලගෙන ඉන්නේ මේක නේද? යම්කිසි අපි හිතමු යම්කිසි ප්‍රපාත දෙපැත්තකින් ප්‍රපාත තියෙන ගිරිශිඛරයක අපි සීරුවෙන් ගමන් කරන අතරේ අපට අල්ලගන්න දීලා තියෙනවා වැට. මේ වැටේදී එක එකක්ම දිරලයි කියලා තේරුණ අවස්ථාවේ කොයිතරම් බයක් ඇති වෙනවද? අන්න ඒ වගේ තමයි මේ හැම එකක්ම දිරලා අල්ලන අල්ලන එක අන්න එතකොට මේ භය තුලින් තමයි ඊනාට ඒ වයි ලෝමී සංස්කාරයන්ගේ ආදීන වැටෙන්නේ. මේවා තෘෂ්ණාව වශයෙන් ඇලුම් ඇති කරගන්න තා මේ අවිද්‍යාවත් තණ්හාවත් සංසාරේ අපේ තාත්තයි අම්මයි කියලා කිව්වේ මොකද? අවිද්‍යාව නීවරණයක්. අවිද්‍යාවෙන් මේ අන්ධකාරය අඳුරු රාත්‍රිය වගේ වහනවා. තණ්හාවෙන් అలවනවා. అలවලා පෙන්නනවා එකක් හැටියට. අන්න අර කියාපු හුඹා එකක් කුඹහක් දකිනකොට අපිට ඩිංගමටවත් හිතෙනවා. හිතලම ගත්තොත් මිසක් මේ මෙච්චර මහා පරිශ්‍රමයකින් දින ගණනක් තිස්සේ මේ වේයෝ ගියා කියන කුඩා සතා ඇති කරගත්තු දෙයක් කියලා. ඒක අපිට හිතුණත් මේ ශරීර කූඩු අර වගේ ලෝරි ගණනක් ආහාරවල ආහාර පානවල සාරේ කියන එක අපිට කී දවසට කී සැරයක් මතක් වෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක විදර්ශකයාට ඊටාම සියුම් මන්දමින් වැටහෙන වෙන කෙනෙකුට කියන්න බෑ. මේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කිව්වේ ඒකයි. වචනයට නගන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ අවස්ථාව අවබෝධ අවස්ථාව. ඒ අවබෝධය මොකද? මොකටද අවබෝධය? යථාභූත වශයෙන් දකින්නේ මොකටද? මේ සසර ගැන කලකිරීමක් නැතුව ඒකෙන් මිදෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා පැහැදිලිව. මේ ලෝකයේ මේ පංච උපාදානස්කන්ධයේ ලෝකයේ මේ පිනතුනේ ටික දන්නවා. අපි මේ අල්ලගෙන ඉන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. ඒකන මේවා අල්ලගෙන ඉඳීම තුල අන්න අර කලින් කියාපු විදියට මෙය මගේ, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කියලා අල්ලගන්න. තණ්හාවෙන් ඒ වගේම සක්කාය දෘෂ්ටිය කියලා කියන මේ අවිද්‍යාවෙන් ඇති කරගත්තු මේ දෘෂ්ටිය තුලින් ඒවා අල්ලගෙන ඉන්න තා අපිට නැවතම නැවතත් භවයක් ඇති වෙනවා. අන්න අර මෙට්ටිය තියලා කපපු කන්ද වගේ මැරෙන වෙලාවේ ඒ තණ්හාව උපාදානයක් කියලා. සංහාම උපාදාන භව නිට්ටියක් වශයෙන් වෙලා කර්මානුරූප පොතෙන්ට හරි ගිහිල්ලා වැටෙනවා. Tamanට ඕන තැන නොවෙන්න පුළුවන් කර්මානුරූප පොතන හරි පතිත වෙනවා. එතන 아무තු ලෝකයක්, අලුත් ලෝකයක්. ඒකට අලුත් ලෝකයක උපන්න කෙනා දන්නේ නැහැ. මේ අලුත් වීම ගැන දැන් අර අලුත් වාහනයක් ගත්තා වගේ තමයි. සමහර විට කෑලි හැරෙන්න පටන් ගත්තාමයි තේරෙන්නේ මේක මේ කලක් පාවිච්චි කරේ වාහන ගැන එහෙමත් තේරුමක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් පහළ වෙන තාක් අපි සසර මේ තරම් කාලයක් මේ විදිහටම ශරීර කූඩු ඇති කරමින් හදමින් මේ විදිහටම ජරාව ව්‍යාධි මරණ වලටපත් වෙමින් මේකයි කිව්වේ මේ මායාවෙන් ලබාගත්තු වාහනයක් කියලා කිව්වේ ඒක. ඒ බව අපිට තේරෙන්නේ අපිට වැටහෙන්නේ නැහැ. බුදු කෙනෙක් මතු කරන තුරු. මොකද දැන් පවුලක දරුවෙක් උපන්නා කියලා හිතමු. අලුත් යුවලකට දරුවෙක් උපන්නාම අමුත්තෙක්. ඒ දරුවත් හිතා ගන්නවා මම මේ ලෝකෙට අමුතු අමුත්තෙක් කියලා. නමුත් ඒ අමුත්තත් එකයි මුත්තත් එකයි අර සංසාරේ දීර්ඝ කාලයක් ආපු සත්වයේ පමණයි. නමුත් අපට ඒක තේරෙන්නේ නැහැ. අපි අර හදාගත්තු ඒ වටා පිටාව තුල ඇති කරගත්තු ඒ නාට්‍යයක්ම තමයි ජීවිත නාට්‍යයක් කියලා කියන්නේ. ඒක සිහිනයක් කියලා කියන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ, සම්බෝධි කියලා කියන්නේ. හීනෙන් ආදී. මොකද්ද හීනේ? එතකොට මේක හීන එකක් නෙවෙයි, හතක් නෙවෙයි. කෙලවරක් නැති හීන ගොඩක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක බුදු කෙනෙක් මම නේද හරියාකාරී තේරුම් කළ දුන්නේ. නමුත් අතීතයේ ඒ අවිඥා ආදී දිනු කළ යෝගීන්ට පවා සංසාරයේ මේ විදිහේ කීපවරක් සමාවිත දාස් ගණනක් ලක්ෂ ගණනක් ඈතට අතීතයේ උපන්න බව පෙන්වනවා. නමුත් අවාසනාවකට වගේ ඒ අය අර සක්කාය දිට්ඨිය නිසා හිතාගත්තා මේ ආත්මයක් යනවා කියලා. ආත්මයක් ගමන් කරනවා. කියලා ඒ ආත්මය ගැනයි ඒ ආත්මයේ තියෙන අල්ම නිසා සංසාරේ නැවත නැවත උපදිනවා. බුදු කෙනෙක් පමණයි මතු කරගන්නේ. මෙතන ඇති ආත්මයක් නැහැ, රූපේත් ආත්මයක් නැහැ, වේදනාවලත් නැහැ, සංඥාවලත් නැහැ, සංස්කාරවලත් නැහැ. උන් අන්තිමටම කියනවා විඥානයි. අන්තිම තුරුම්බුව තමයි විඥානේ නොපෙනෙන විඥානේ තමයි මේ බ්‍රාහ්මණියෝ පවා ගමුණන් පවා ආත්මය හැටියට ගත්තේ බුදුරජාණන් වහන්සේ කියන එක තනිකර මායාවක් ඒකත් මායාවක් ඒ මායාව ගෙනියන්නේ කොහොමද අන්න අර ඒ රංගපෑම් හැටියට ඉදිරිපත් වෙන ටිකයි ඊළඟට නාම රූප හැටියට දක්වලා තිබෙන්නේ. නාම රූප දෙක හැටියට කියලා කියන්නේ නාම රූප දෙක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන නාම ධර්ම ආශ්‍රේණෝයි අපි මේ පඨවි ආපෝ තේජෝ ආයෝ තුලින් ඇති කර ගන්න රූපය අඳුනගන්නේ. එතකොට ඔන්න ඒ ටික විතරයි තියෙන්නේ සංස්කාර සම්මර්ෂණය කරන පින්නතාට තේරෙනවා මේ හැම සිතිවිල්ලක් තුල තියෙන්නේ මෙච්චරයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒවට අරමුණුව නෙමෙන්න මේ අපි මේ ධාතු කියලා හිතන. ඒවත් ලෝකයා දේවල් හැටියට හිතන්නේ. මේවා නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ඒවා මේ අර කියාපු වේදනා ආදී නාම ධර්ම තුලින් හඳුනා ගන්න දෙයක් නිසා. යාර නාම ධර්ම වලට ගැටීමක් කියන අදහස ලබා දෙන්නේ අර රූපණය රූප ධර්ම වලින්. එතන ගැඹුරු කාරණයක්. ඒ දෙක අතර මහ පුදුම විදිහේ අන්තෝ ජටා බහි ජටා ගැටයක් තිබෙනවා. ඒ ගැටිය තම තමන්ම විසඳ ගන්න ඕන දෙයක් ප්‍රත්‍යක්ෂය තුලින්. එතකොට ඒ නාම රූප මෙනෙහි කරන්න කරන්න කෙනෙකුට තේරෙනවා මෙතන ඇති ආත්මයක් නැ ඇතිව නැති වෙන සංස්කාර ගොඩක් පමණ. එතකොට ඇතිව නැති වෙන සංස්කාර ගොඩක් බව තේරෙනකොට යථා භූත ඥානෙක්මක් සඳහාද කියලා බුදුරජාණන් වහන්සේ ආන්නේ. නිබ්බිදාව සඳහා. මේ නිබ්බිදා කියලා කියන වචනය දැන් නම් ඒවා බොහෝ දුරට පිටිපස්සට යන වචන. මොකද ඔය බොහෝ දෙනා විශේෂයෙන්ම ඔය විදේශවල ධර්මය උගන්වන්න බලාපොරොත්තු වෙන අය මේ මේ ධර්මයට යම්කිසි සායම් ගෑමක් කුණු ගෑමක් කරනවා මේ විදේශිකයන්ට මේක කරවා සුබවාදයක් හැටියට පිනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයත් අධර්මයත් වෙන් කරලා දැනගන්න ඕන කරන මූල ධර්මය මත කළ දීලා තියෙනවා තම අවස්ථාවල. යමක් ධර්මය නොවන්නේ මොකක් නිසාද කියන එක දක්වලා තියෙනවා. මේතං ඒකාන්තෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය සම්පත යමක් ඒකාන්ත වශයෙන් නිර්වේදය කියලා කියන සසර කලකින්ට උපකාර නොවෙනවා නම් විරාගය කියලා කියන වැල්මට උපකාර නොවෙනවා නම් නිරෝධයට උපකාර නොවෙනවා නම් සංසිඳීමට උපකාර නොවෙනවා නම් අභිඥා කියලා කියන ඒ විශේෂ දැනුමට උපකාර නොවෙනවා නම් නිවීමට උපකාර නොවෙනවා නම් ඒක අධර්මයි. නමුත් දැන් කාලේ නම් ධර්මයේ හැටියට කියන්නේ අන්න අර අර වචනෙට බය වෙලා. එතකොට මේ ධර්මය අහන් ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලිපිට ප්‍රකාශ කරලා තියෙන වෙන සාතුරුන් කියන්න බය වුනේ එහෙම නැත්නම් අවබෝධයක් නැති කමින් තේරුම් නොගත්තු ටිකක් බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙනවා. කොට අපි යන්නේ ඒ ටිකයි මතු කරගන්න උත්සාහ කරන්නේ මේ නිවන කියලා කියන්නේ. ඒකත් දැන් අර විදිහට එක එක ආකාරයට තෝරනවා. භවය භවයන කොටසක් හැටියට මරණින් මතු යන තැනක් හැටියට දැන් ඒක අපි යම් යම් අවස්ථාවල ඒක සිය දෝරිස් නිවනක් බවට පත් කළා. සියදෝරිස් නිවනක් කියලා කිව්වේ ඒකයි බොහෝ දෙනා තුල හිතෙන්නේ මේ මරණින් මතු යන තැන භවයමයි. ඒකට නිවන නමින් භවයයි පතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වූ කළ මෙන්න මේ හීනෙන් අවදි වුණු අවස්ථාව. හීනෙන් අවදි වුණු අවස්ථාව කියලා කියන්නේ මෙතන ආත්මයක් නැහැ. දැන් අර හුභයි ණයෙක් ඉන්නවා කියලා හිතාගෙන හුභක් විඳින්න බයයි. නමුත් අර దేవතාවා කිව්වා "සුමේද නුවණැති පුද්ගලයා ආයුධය අරගෙන මේක බිඳින්න." මොකක්ද ආයුධය? ආර්ය ප්‍රඥාව. ඒක ආර්ය ප්‍රඥාවෙන් මේ හුඹා බින්දින හැටි ඒ දිගට නොකියුවත් මෙන්න මේ ටික වැදගත් වෙනවා. ඒ හුඹා බින්දට පස්සේ තමයි ඒක ඇතුලේ ඉන්න නාගය හැටියට දක්වලා තියෙන්නේ කවුද? රහතන් වහන්සේ. ඒකට අනාත්ම වූ නාගයෙක් මේක ඇතුලේ ඉන්නේ. අනාත්ම වූ නාගයෙක් දකින්න නම් මේ හුඹා බින්දින්න ඕන. මේ හුඹා බින්දට පස්සේ. නමුත් මේක බින්දින්න බයයි. මේ බින්දින්න බය අර සක්කාය දිට්ඨිය නිසා මේකේ සත්‍ය ආත්මයක් ඉන්නවා කියලා. මේ මේ වාමික සූත්‍රය ඊටාම ගැඹුරු සූත්‍රයක්. අපි මේ එකේ උඩින් පල්ලෙන් යන්තම් කිව්වේ යමක් කෙනෙකුට ඒ ගැන තවදුරටත් හිතලා මතු කරගන්න. එතකොට අර దేవතාවා කිව්වේ ආයුධයක් අරගෙන මේක බින්දින්න කියලා. නමුත් බින්දලා ඉවර වෙනකොට බලනකොට තියෙන්නේ අන්න අර පංච උපාදානස්කන්ධය ආදී දේවල් ඔක්කොම ඉවත් වුණු අවස්ථාවේ ලෝකයාගෙන් මැනුම් පිනුම් ලැබීමට සුසු රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. අරහත් කියලා කියන්නේ පින්නතුනි හැම දෙයක්ම ලැබීමට සුදුසු හැම දෙයක් ලැබීමට සුදුසු. නමුත් පුදුම වැඩේ කියන්නේ හැම දෙයක් ලැබීමට සුදුසු වෙන්නේ හැම දෙයක් අතහැරිය අවස්ථාව. මොන එතකොට ඒ සත්‍යයයි අපි මේ ධර්මය තුළ තිබෙන්නේ. ඒ නිසා මේ ධර්මයට සුදුහුණු ගාන්නේ නැතුව අපි මේ බුද්ධ බුදුරජාන් වහන්සේලා කලාපෘතින් මතු කරගෙන ප්‍රසමත විපස්සනා වශයෙන් ලෝකයාට ප්‍රායෝගික වශයෙන් අත්හදා බලලා මාර්ගඵල අවබෝධය කරගෙන මේ සසර දුක් කෙලවර කරන්න පුළුවන්. ඒ මහා ගැඹුරු ධර්මයක අංශු මාත්‍රයක් අපි මේ අද දවසේ මේ පැයක් තුල ඉදිරිපත් කළේ මේ පින්නකින් ඒවා මේ සලකුණු සංකේත ආශ්‍රයෙන් තම තමන් ප්‍රායෝගිකවත් වෙලා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුතිය තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගතු ධර්මයක්. එතකොට මේ අද දින මේ පිරු සීලෙන් සීල සමාධි ප්‍රඥා කියන ඒ තුන තමයි ධර්මයේ සාරය. ඒ සීලය උපකාර කරගෙන යන භාවනාවක් වැඩුවා නම් ඒ වගේ මේ භාවනාවේ සිතට මේ ප්‍රකාශ කළ කාරණා යෝනිසෝ මනසිකාරට උපකාර වන ප්‍රඥාවට උපකාර වන දේවල් හැටියට අයම් ආකාරයෙන් ගත හැකි නම් ඒවා ප්‍රයෝජනට ගන්නින් හැකි තාක්ෂණින් මේ කවුරුත් බලාපොරොත්තු වෙන දුකින් මිදීම කියලා කියන එක වෙන විදියකට ලබා ගන්න බෑ. පලස්තර දාලා හරියන්නේ නෑ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට සංසාර දුකින් මිදෙන්නේ ඔන්න ඔය විදියට එතකොට ඒ සංසාර විමුක්තිය සෝවාන් සකදාගාමී අනාගාමී අරහතින් මාර්ගවල තුන ලබා ගැනීමට මේ දේශනාවත් ඒකාන්ත හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා මේ පින්තුන්ට ඒ සිළු ඒ වගේම අවීචේස දකනිටා දක්වා යන තාපි සත්ත්ව කෙනෙක් මෙවැනි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වෙන කෙනා මේ අනුමෝදන් වීම තුන් ප්‍රාර්ථනා බෝධිකෙන් තුන් මහා මහණන් සාක්ෂාත් කරගනිත්වා කියලා ittavata cammehi sampataṃ puñña sampadaṃ sabbhe devānumodantu sabba sampatti sabbhe devānumoditvā rucchantu amataṃ padaṃ āpāsaṭṭhā vidummāṭṭhā devānāgāmai පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආපාසත්තා යෝමත්තා දේවානාගාමහි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා විම්මට්ඨා දේවා නාග මහිද්දි පුඤ්ඤං තං අනුමෝදිत्वा දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේ විපාණෝ දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේ විපාණෝ අපත්තානි දුක්ඛාභයප්පත්තානි ශෝකපත්තානි දීපාන හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාව සතං සමාගමෝ හෝතු යාමි හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාව සතං සමාගමෝ හෝතු යාමි හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාව සතං සමාගමෝ සබ්බීතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී විඛායිකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදාහුද්ධි භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම ධම්මාන භාවේන සදාසුති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදාසුති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේචේ අතෝ නිබ්බාන සම්පatti නාකේ සංච ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.